කියන්නේ ඖෂධයක් බෙහෙතක් එතකොට අපි දන්නවා බෙහෙත් දැන් ඉංග්‍රීසි බෙහෙත් තියෙනවා සිංහල බෙහෙත් තියෙනවා ඉතින් මේ බෙහෙත් මේ වට්ටෝරු විදිහට තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ එකක් විතරක් ලැබෙන්නේ සමහර විට කීපයක් එකට බෙහෙත් දෙනවා ගන්න. පෙති, කරල්, දියර, කසාය, ගුලි, තෙල්. සමහර එකකට පස්සේ එකක් ගන්න කියනවා. මුලින් එක බෙහෙතක් දෙනවා ඊට පස්සේ තව බෙහෙතක් දෙනවා ඊට පස්සේ තවත් බෙහෙතක් දෙනවා. ඉතින් එහෙම එහෙම බෙහෙත් අරගත්තාම දවසක ලෙඩේ සනීප වෙනවා. ඉතින් මේ ලෙඩේ සනීප වෙන්න ඔන්න මෙන්න තියලා ගත්ත බෙහෙත නිසා තමයි සනීප වුනේ කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. මෙච්චර කල් ගත්ත සනීපුන්නේ මේ අන්තිම බෙහෙතෙන් තමයි සනීප නිසා ඒක විතරයි බෙහෙත කියන්නේ. ඉතින් ආයෙත් ඒ ලෙඩේ හැදුනහම ඒ අන්තිමට ගත්ත බේත විතරක් ගත්තට සමහර විට සනීප නොවෙන්න පුළුවන්. සමහර විට වෙන අසනීප වෙන්න පුළුවන්. එක බේතකින් ඊළඟ බෙහෙතට පදනම සකස් කරනවා. එක බෙහෙත් වේලකින් ඊළඟ බෙහෙත් වේලට ඊළඟ බෙහෙත් පන්තියට අවශ්‍ය පරිසරය සකස් කරනවා. ඉතින් මේ භාවනාව කියන ඖෂධයටත් ඊට උචිත පරිසරයක් තියෙන්නට ඕන. දැන් භාවනාව කියන්නේ එක අර්ථයකින් වැඩි වීම කියන එක, වර්ධනය කිරීම. මොනවා හරි වගා කිරීම. ඒතර වගා කරන්න ඉඩමක් තියෙන්නට ඕන. ඒක වගා කළ හැකි ඉඩමක් වන්නට ඕන. දැන් කළු ගලක් උඩ වගා කරන්න බෑ. තද බෑවුමකත් අමාරුයි. දීර්ඝ කාලීන වගාවක් කරන්න අමාරුයි. ඒකට ඊට සුදුසු බිමක් තියන්නට ඕනේ. සත්‍යීක පොළවක් තිබුණොත් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් වැඩි ආනිසංස ප්‍රතිඵල. ඉතින් ඒ වගේ මේ භාවනාවට මේ හරු බිම තමයි තමන්ගේ ජීවිතය. ජීවිතය නැමැති සරු දිනේ රෝපණය කරනු ලබන ආධ්‍යාත්මික බීජයකට තමයි භාවනාව කර්මස්ථානය කියලා කියන්නේ. භාවනා ක්‍රමය කියලා කියන්නේ. ඒක මේ ජීවිතයෙන් පරිබාහිර දෙයක් නෙමෙයි. මේ දෙක අතර විශාල පරතරයක් තියෙනවා කියලා හිතනවා. මේ භාවනාවයි ජීවිතයයි අතර ලොකෝ පරතරයක්. ඉතින් මේ පරතරය වැඩි කරගත්ත තරමට අපි හිතනවා මේ අපි හරියට මේ තේරුම් ගත්තා කියලා. මේ ජීවිතය එක ලෞකිකයි මේ ජීවිතය භෞතිකයි අපි ආසාවන් පස්සේ යන්නේ, මුදල් පස්සේ යන්නේ. ඔක්කොම තියෙන ලෞකික අරමුණු. දැන් භාවනාව එහෙම නෑ ඒක ලෝකෝත්තර ගමනක්. ඉතින් මේ දෙක දෙකක්. ඉතින් එහෙම හිතලා අපි මේ දෙක පුළුවන් තරම් ඈත් කරගන්න. එකකට එකක් පටහැනි කියලා හිතනවා එකකට එකක් බාධා කරනවා කියලා හිතනවා ඒ නිසා තමයි හුඟක් වෙලාවට ඔය දෙමව්පියෝ කැමති නැත්තේ ළමයි භාවනා කරනවට. මොකද හිතනවා ඒකෙන් මේ දෙමව්පිය දූදරු සම්බන්ධය නැති වෙයි. ළමයි ඉගෙන ගන්න එකක් නැති වෙයි. හැකියාව නොකරේදී විවාහ නොවේදී. දූපතුනොත් හිතනවා කැමති නෑ දෙමව්පියෝ භාවනා කරනවට. මොකද අමල තාත්තලා අපිට තියෙන ආදරේ නැති වෙයි. දැන් රස්සාව අතාරී ගෙදරින් යන්නේ. ඉතින් ඒ ඔය ගැටුමම ඔය බයම සංකාවම තියෙනවා විවාහ උණු අය අතර බයයි කෙනෙක් භාවනා කරනවා. ඒකට හේතුව අර පරතරය. සමහර විට හිතන කෙනයි කරන කෙනයි දෙන්නම ඒ පරතරය හදාගෙන ඉන්නවා. බය වෙන කෙනයි භාවනා කරන කෙනයි දෙන්නම ඒ පරතරේ හදාන්නේ. මේ කෙටින් කුඹුරින් ඈත් කරලා කොහේ හරි වෙන තැනක අපිට ගොයන් හදන්න බෑ. ඒක එතනම තමයි. ඒ කුඹුරෙම කුඹුරෙම කුඹුර තුලම ඒ පස් ඇතුළෙම තමයි ගොයන් හදන්නට ඕනේ. වෙන කොහෙවත් ගිහිල්ලා හදන්න බෑ. ඒ ඈත් වෙච්ච තරමට ඒක කොහොමත් මැරිලා යනවා මිසක් පැලවෙන්නේ නැහැ. මුල් වදින්නේ නැහැ. ඉතින් කෙත තමයි ගොයන් හදන්නට, ගොයන් රෝපණය කරන්නට, ගොයන් වැඩෙන්නට අත්යන්න ලබා ගන්නට තියෙන එකම සුදුසු ස්ථාන කෙතක්. ඒ වගේ ජීවිතය තමයි භාවනාවට හොඳම පදනම එකම පදනම ඉතින් ඇත්ත ජීවිතය කියන්නේ ලෞකික අරමුණු පස්සේ යන දෙයක් ආශාවන්ගෙන් පිරුණු ඒ ආශාවන් ඉෂ්ට කරගන්නට දිවාරයේ වෙහෙස වෙන ලොකු තරඟයක ඉදලා ඉන්න ඒ නිසාම බයෙන් ඉන්න. ඒකෙන් දිනන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. ඒකම අනිත්‍යනා දිනයිද කියන ඊර්ෂ්‍යාවෙන්. එතකොට ආ මට මගේ ආශාවන් ඉෂ්ට කරගන්න මේ අය බාධා කරනවා කියලා හිතෙනකොට තරහ එන. ඒ ඔය ටිකට තමයි ජීවිතය කියන්නේ. කාගේද මිනිස්සුන්ගේ. ඔබේ මගේ හැම දෙනාගේම ජීවිතය කියන්නේ ඕකට. ඒ නිසායි අපි මේ ජීවිතයට කියන්නේ ලෞකික ජීවිතයක්. අපිට තියෙනවා ලෞකික ආශා ඉගෙන ගන්න ළමයින්ට තියෙනවා ලෞකික ඉලක්ක. දෙමව්පියන්ට තියෙනවා ලෞකික ඉලක්ක. තරුණයන්ට වැඩිහිටි මහලු. ඒක ඇත්ත. <coughs> හැබැයි මේ ලෞකික ආශාවන්ගෙන් මඩ වුණු පෝර වුණු කෙතක තමයි භාවනාව නැමැති ආධ්‍යාත්මික වෘක්ෂය පැලවෙන්නේ මුල් අදින් වෙන කොහේවත් නෙමෙයි එතනම තමයි. හැබැයි මේ කෙත හරු වෙන්නට ඕනේ. හුරන් මොණු කුඹුර කරමි. ඉරිතලුණු වියලි කාන්තායක නෙමෙයි. අන්න එතෙන්දි තමයි වැදගත් වෙන්නේ නිවැරදි ජීවිතය. ආශාවන් තියෙන එක ඇත්ත. තරහ එන එක ඇත්ත. ඊර්ෂ්‍යාවන්, බය මේ ඔක්කොම තියෙන එක ඇත්ත. ඒ ඒ මතු පිටින් පේන ඒ ලස්සන කෙටේ ඇතුලේ කුණු වෙච්ච ඒ ජරාව ඒ දිරපු දේවල් තියෙන එක ඇත්ත. හැබැයි දැන් කකන්න දෙයක් නැහැ. දැන් හිතුවට මේවා නැති කරන්න ඕනි කියලා නැති වෙන්නේ නැහැ හිතුවා කියලා. හිතේ ඒවා තියෙන කැත්ත. හැබැයි කරන්න දෙයක් තියෙනවා. මොකද්ද? පාලනය කරන්න පුළුවන් දෙයක් අපිට තියෙනවා. අපේ කතාව සහ ක්‍රියාව. නැහිත තරහයි මේක අපිට එපා කිව්වට නීති දැම්මට ඒක හරියන්නේ නැහැ. ආසාවන් වෙන්න එපා කිව්වට ඒක හරියන්නේ නමුත් නමුත් වචනය සහ ක්‍රියාව අපිට පුළුවන් පාලනය කරගන්න. සීමාවක් හදාගන්න. ඒකට තමයි සීලය කියලා කියන්නේ. දේව ශික්ෂාපද වලින් කරන්නේ Taman අවධාරණය කරනවා කොයි තැන්වලින්ද වැටවල් දැනගන්නට ඕනේ. ආරක්ෂා කරගන්නට ඕනේ. ඉතින් අපි සිල් සමාදන් වෙනවා. සම්සිල් සමාදන් වෙනවා. දවසකට එක වතාවක්, දෙවතාවක් නිහඬව සත්‍ය ඇහෙන්න, අනිත්‍යයටත් එක්ක ඇහෙන්න. සමහර විට ඉතිහා සීල සමාදන් වෙනවා ආජීවත්තමක සීලය උපෝසත සීල දැන් අපි කරන්නේ ශික්ෂා පද ශික්ෂා පද උච්චාරණය කරනවා සමහර විට අපිට අපේ මව් භාෂාවෙන් නෙමෙයි. එදී අපි හිතනවා අපි සිල් ගත්තා. සිල් සමාදන් වුණා. ඉතින් අපිට ඒක තේරුම දන්නවනම් මේ කියන්නේ මොකද්ද කියලා ඒක හැඟීමෙන් නම් කලේ නිකන් තේරුම දැනගෙන වුණත් අපිට දැන් ගීත ගායනා කරන්නේ තේරුම දන්නවා නමුත් ඒක ඒ කිසි අර්ථයක් නැහැ ජීවිතයට අර්ථයක් නැහැ එහෙම එකක් කිව්වා කියන්නේ ඒ විදිහට නෙමෙයි හැඟීමකින්ම අපි කියනවා නම් හිතින් හෝ ශබ්ද නගා හෝ තමන් එකඟ වෙනවා නම් හදවතින්ම මේ කියන දෙයට ඒක තමයි සමාදම් වෙනවා කියලා කියන්නේ. දැන් සිල් සමාදම් වෙනවා. ශික්ෂාපද කියනවා නෙමෙයි අපි කරන්නේ සිල් සමාදන් වීමක්. පන්සිල් හෝ වෙනත් සීලයක් අපි සමාදන් වෙනවා. සමාදන් වෙනවා කියන්නේ හදවතින්ම එකඟ වෙනවා මේ විදිහට ජීවත් වෙන්නට. මුළු හිතින්ම එකඟ වෙනවා. කාගේවත් බල කිරීමකට නෙමෙයි. දහදවත එකඟ වෙන්නේ කාගේවත් බල කිරීමකට. මොලේ එකඟ වෙයි. මොලේ කියයි හා කියලා. කට කියයි ඔව් කියලා. කාගේ හරි බල කිරීමකට නීතියකට එහෙම කෙනෙක්ගේ හිත නරක කරන්න බැරි නිසා අපි යම් යම් දේවල් වලට එකඟ වෙනවා ජීවිතේ. ඒ එකඟ වෙන්නේ උඩු හිත විතරයි. ඔළුව විතරයි. දිව විතරයි. හදවත එක නෙවෙයි ඒ නිසා හුඟක් වෙලාවට මේ ඒ කෙනෙක් ඔව් කියනකොට හා කියනකොට ටිකක් සාවධානව හිටියොත් එහෙම තේනවා ඉරියව් වලින් ඒ ශරීරය ප්‍රතික්ෂේප කරනවා කියන එකේ. ඒ ඔව් කිව්වට හා කිව්වට අපිට තේරෙනවා මේ ඔව් කියන්නේ හා කියන්නේ මේ පපුවෙන්ම නෙමෙයි කියලා. සතුටු කරන්න බෑ කියන්න බැරි නිසා. දැන් සිල් සමාදන් වීම එහෙම එකක් නෙමෙයි. මුළු පැවැත්මෙන්ම මුළු පැවැත්මෙන්ම අප එකඟ වෙනවා ඒ විදිහට ජීවත් වෙන්නට. එහෙම නැත්නම් ඒක සමාදන් වීමක්. මෙතන තියෙන්නේ සම්පූර්ණ කැපවීමක්. ජීවිතේම අපි කැප වෙනවා. ඒ විදිහට ජීවත් වෙනවා. දැන් හරියට විවාහයක් ගන්නකො. දැන් අනිත්‍යයේ බල කිරීමට විවාහ වෙන්න පුළුවන්. එතන තියෙන්නේ ඒක કૃතිමයිනේ. ඒක හුඟක් કૃතිමයි. හැබැයි හැඟීමකින්ම දෙන්නේ විවාහ වෙනකොට එතන ඒ මොහොතේ ඉඳලා දෙන්නම කැප වෙනවා ඒ ඒ විවාහයට. ඒ වගේ කැපවීමක් මේ සීලය තුල තියෙන්න ඕනේ. ඊට වැඩි කැපවීමක් තියෙන්නට හදවතින්ම මුළු ජීවිතේම මුළු පැවැත්මෙන්ම තමන් විවෘත වෙනවා පිළිගන්නවා එකඟ වෙනවා මේවා තමයි නිවැරදි මෙහෙම ඉන්න එක තමයි හරි මට දුර ගමනක් යන්න තියෙනවා ඒ සඳහා පදනම මේ සීලයයි ශරීරයේ හැම සෛලයකින්ම හිතේ හැම සිටිවිල්ලකින්ම කිසිඳු විරුද්ධ වීමකින් තොරව එරෙහි වීමකින් තොරව බෑකීමකින් තොරව අපි සාදරයෙන් පිළිගන්නවා ඒක තමයි සමාදන් වෙනවා කියන්නේ එහෙම නැතුව අපි නිකන් කිව්වට හිතුවට ඒක එච්චර හිත ඇතුළට යන්නේ ඒකෙන් එච්චර බලපෑමක් කරන්නේ අපේ ජීවිතේට. බොහොම පහසුවෙන් අපිට අමතක වෙලා යනවා. අර අපේ සාංශාරික පුරුදු වලට අනුව අපි ඉන්නවා. මේ අපි කියවුවා එහෙම කරනවා කියලා. නමුත් අපි ඉන්නේ කොහොමද? අපි පුරුදු විදිහට. කරන්නේ මොනවද? පුරුදු දේවල්. ඉතින් ඒ එතෙන්දී මේ කෙත පොළව අපි ගැඹුරට කොටන්නේ හාරන්නේ නෑ. මතු පිටින් විතරයි පිළිගත්තේ. ආ හරි හරි. පැල කරන්නකෝ කියලා. ඉතින් මතු පිට පොළවේ මොනවා ඉස්සත් වැඩක් නෑ. පොළවේ ගැඹුරින් මේක පිළිගන්නේ නැත්නම් ගැඹුරින්ම පොළව බුරුල් වෙලා ඉඩ දෙන්නේ නැත්නම් ඒ බීජයට Taman තුලට පිවිසෙන්නට Taman තුල ජීවත් වෙන්නට Taman තුල මුල් ලැබෙන්නට ඉඩ දෙන්නේ නැත්නම් අර පොළවේ උඩම තියෙන ඒ වැලි ටික විතරක් නම් එකඟ වුණේ ආහා මෙතන පළ කරන්න කියලා ඒක මැරිලා යනවා. ඒ තය දෙක තුනකින්ම මැරිලා යනවා. වැඩක් නැහැ. හැබැයි සිල් සමාදන් වෙනවා කියන්නේ එහෙම දෙයකට මේක ගැඹුරින්ම ගැඹුරින්ම විවෘත වෙනවා, පීඩ දෙනවා, මෘදු වෙනවා පිළිගන්නවා මෙන්න නිවැරදි ජීවත් වීම. ඒ විදිහට අපි හැමදාම හිතියේ නැති එක වෙනම කාරණයක්. ඒ නිසානේ අපි නැවත නැවත සිල් සමාදන් වෙන්න තෝරන. නැවත නැවත අපි ආවර්ජනය කරන්න තෝරන එක ඉතින් මේ ආවර්ජනය සහ සමාදන් වීම දෙකම ඊටාම වැදගත්. සමාදන් වීමේදී අපි ගැඹුරින්ම හදවතේ ගැඹුරින්ම ඊටාම ගැඹුරින් අපි එකඟ වෙනවා විවෘත වෙනවා ඒක කැප වෙනවා මේ විදිහේ ජීවිතයකට. ඒක පන්සිල් වෙන්න පුළුවන්. ඒ හොඳටම ඇති. එහෙම නැත්නම් අපිට හිතුනොත් ආදිවස්තමක සීලය, ආරස්ථානික මාර්ගයට අනුව හොඳටම ප්‍රමාණවත්. ඒකම අපිට හිතෙනවා නම් පොය දවසක හේවත් සමාදන් වෙන්නට අටසිල් දසසිල්. තම ශ්‍රේෂ්ඨයි. ඒ සිටිවිල්ල එන්න තෝනේ අන්න මහ පොළවේ ගැඹුරින්. ඒකයි සී සාන්නේ වපුරන්නට කලින් උඩ නෙමෙයි උඩ ගැහුණාට වැඩක් නැහැ. යට තියෙන දේවල් උඩට පෙරලලා යට උඩ කරලා උඩ යට කරලා උඩ යට දෙකෙන්ම කුඹුරල ඇස්තිද කියලා බලනවා. අර ගෝයන් පැලය ගෝයන් බීජය ඒ පිටර වී ටික බාර ගන්නට. Taman තුල. ඒ වගේ මේ ශික්ෂා පද ගැන අපි හිතන්නට ඕනේ. ඇයි මේවා අපි සමාදන් වෙන්නට ඕනේ? මොකද්ද මේකේ තියෙන ප්‍රයෝජනය? මොකද්ද ලැබෙන අත්දැකීම? මට සහ අනිත් අයට. ඒකට කියනවා සීලානුස්සති භාවනාව කියලා. ඒක භාවනාවක්. ඒ සීලයක් පිළිබඳ කරන අනුස්සතියක්, මෙනෙහි කිරීමක්. ඒ ශික්ෂා පද ගැන ඒකේ තියෙන මොනවද එකෙන් කියන්නේ? කොහොමද ඒක රකින්නේ කොහොමද ඒ අනුව ජීවත් වෙන්නේ දැන් මං එහෙමද ඉන්නේ ඇයි මට එහෙම ඉන්න බැරි එහෙම නොඉන්න නිසා මොනවද වෙන පාඩු දැන් මේවා ගැන ටිකක් භාවනා කිරීමක් අනුස්සති කියන්නේ ඒකයි සීලය පදනම් කරගෙන කරන මෙනෙහි කිරීම කරන සොයා බැලීම ඒකට අපන්න එහෙම කරනකොට තමයි ටික ටික ටික ටික හිතේ ගැඹුරටම තේරෙන්නේ මේක හරි වටිනවද කොච්චර වටිනවද කොච්චර හොඳද අන්න සමස්ත මනසම සමස්ත හදවතම ටික ටික සූදානම් වෙනවා පිළිගන්නට ඒක තමයි සමාදන් කියන්නේ. එතකොට ලෑස්ති මේක કૃතිම දෙයක් නෙමෙයි. කවුරුත් දෙන හින්දා ගන්න දෙයක් නෙමෙයි. දෙන නිසාම ගන්න දෙයක් නෙමෙයි. අපි ඉල්ලන්නේ. මේක වෙනසක් තියෙනවා. අපි ඉල්ලන්නේ දෙන්න. සමාදම් කරවන්න කියලා. ඒත් අපි හාමුදුරන් වහන්සේ කියනවා එහෙමනම් ආ කියන්නේ. හිතන්න. හාමුදුරුවෝ දෙන හින්දා නෙමෙයි අපි ගන්නේ. අපි ඒක බැගෑපැත්ත අපේ හදවත ඉල්ලා සිටිනවා ඉතින්. ඉතින් එහෙම ආදරේ මේකට සීලයට අපි ආදරය කරන්නට ඕනේ. ඒකයි මාර උදාහරණ එකක් විවාහය කියන්නේ. එහෙම නැත්නම් විවාහයක් දිගට යන්නේ නැහැ. කාගවත් බල කිරීමකට ඔය උඩින් පල්ලෙන් අර ඒ රිලිස්ථා කියලා වාක්‍ය කිව්වට ඒක કૃතිම විවාහයක්. එතන නෑ හදවත් අතර සම්බන්ධයක්. එතන නෑ ලොකු බැඳීමක්. ඉතින් එහෙම තෙල් ගන්න පුළුවන් අපිට ඕනෑම එක එක පදයක් හරි දෙකක් හරි ගන්න කෙනෙක් ඒක නෙමෙයි. ආදරේ සීලයට ආදරේක තමයි සමාදන් වෙනවා කියන්නේ. අපි ආදරයෙන් පිළිගන්නවා මේ ශික්ෂාපදය. ආදරයෙන් අපි පිළිගත්තොත් අපි ආදරයෙන් රැක බලා ගන්නවා. අපි ආදරයෙන් පිළිගන්න දේ ආදරයෙන් රැක බලා ගන්නවා. ඔහේ ওই දුන්නට ගත්තොත් අපි කොයි කොහරි දාලා තියෙනවා. නෑ අපි ආදරයෙන් මේ බාරගත්තේ ආදරයෙන් ඉල්ලා හිටියේ එන්න කියලා. මං එහෙම ඉන්නවා කියලා. මං කැප වෙනවා කියලා. එයපත් වෙනවා තමන්ගේ ජීවිතයේ කොටසක් බවට. හරියට විවාහයකදී අප කියනවා දෙදෙනා එක්කෙනෙකු වෙනවා කියන්නේ. ඒ වගේ සිල් සමාදන් වීමකදී සීලය සහ තමන් එක්කයකු බවට පත් වෙනවා. දෙකක් නෙමෙයි. ඒකත්වයට පත් වෙනවා. තමන්ම සීලය බවට පත් වෙනවා. ඒ මොහොතේ ඒ ඒ විදිහට සමාදන් වුණු මොහොතේ ආදරයෙන් පිළිගත්ත මොහොතේ තමන් හදවතින්ම කැප වුණු මොහොතේ සීලය වෙනුවෙන් ඒ මොහොතේ තමන්පත් වෙනවා සීලය බවට සීලයපත් වෙනවා තමන් බවට දැන් මේ පරතරේ නෑ එතකොට පහසුයි සීලය සීලය ඊට පස්සේ බරක් නෙමෙයි සතුටක් ලැබෙනවා ඉන්පසුව ඒ කැපවීම නිසා තමන්ටම සතුටක් ලැබෙනවා තමන් තව කෙනෙක් වෙනුවෙන් තමන් ආදරය කරන කෙනෙක් වෙනුවෙන් දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කොච්චර කැප වෙනවද ළමයි වෙනුවෙන් ඒක බරක් නෙමෙයිනේ කැප වෙන්න කැප වෙන්න අම්මා තාත්තට හිතේ ඇති වෙන්නේ සතුටක් ඒ වගේ තමන් තමන් ආදරය කරන ශික්ෂාපද වෙනුවෙන් සීලය වෙනුවෙන් තමන් කැප වෙන්න කැප වෙන්න ඇති වෙනවා ගැඹුරින්ම සතුටක් ඒ සතුට සමාන කරන්න බෑ ඔය මතු පිටින් ලබන සතුට සතුට ලබන්න පුළුවන් අපිට හුඟා ක්‍රමවලින් හැබැයි ඒ සතුටයි මේ සතුටයි වෙනස් මේක අපිට එන්නේ අභ්‍යන්තරයෙන්. තමන්ගේම ජීවිතයේ පිළිබඳ තමන්ට තියෙන ලොකු සතුටක්. මේක සිල් සමාදන් වීමෙන් ලැබෙන පළවෙනි වැදගත් ප්‍රතිඵලය. සමුගත ප්‍රතිඵල තියෙනවා. බරක් නෙමෙයි සතුටක්. ඒ සතුට දැනෙන්න දැනෙන්න වඩ වඩාත් අපි ආදරය කරනවා සීලයට. නිවැරදි ජීවිතයට. වැඩි වැඩියෙන් ඒ අනුව ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබෙනවා ඒ සතුට නිසා. දැන් අපි කවුරු හරි වෙනුවෙන් අපි මහන්සි වෙනවා, කැප වෙනවා. හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් දකින්න නැති වෙනකොට ඒක අනිත් කෙනා ආගේ කරන්නේ නැති වෙනකොට එයා ගණන් ගන්න නැත්තම් අපි කොච්චර මහන්සිලත් එයාට යහපතක් වෙන්නේ නැත්තම් ඊට පස්සේ අපිට ඒක එපා වෙලා යනවා. මුලින් තිබ්බ උනන්දුව නැති වෙනවා. හැබැයි ඒ අනිත් පැත්ත ඒ කැප වෙන්න කැප වෙන්න මහන්සි වෙන්න වෙන්න අනිත් කෙනා ඒකේ ලැබෙන ප්‍රයෝජනේ පේනකොට එයා සුව වෙන බව දකිනකොට තව තවත් වැඩියෙන් මහන්සි වෙනවා. ඒක මහන්සියක් නෙමෙයි ඊට පස්සේ කැපවීම වෙහසක් නෙවෙයි. සතුටක් බවට පත් වෙනවා. සැහැල්ලුවක් බවට පත් වෙනවා. ඒ සමාදන් වීම. ඊළඟට ආවර්ජණය දැන් මේ ඔක්කොම එකට යන්නේ මේ මේ ටික හරි වැදගත්. නිකම්ම සීලයක් රැකෙන්නේ නැහැ. මේකට ඕනේ අනුස්සති භාවනාව, සීලානුස්සති. මොකද්ද මේ ශික්ෂාපද කියන්නේ? මොකද්ද සීලය කියන්නේ? ඇයි මේවා රකින්න ඕනේ? දැන් මං එහෙම ඉන්නවද නැද්ද? ඉන්න එකේ මොනවද තියෙන ප්‍රතිඵල නැති එකේ තියෙන දෝෂ මොනවද? මේවා අඳුනා ගන්න එක. සීලානුස්සතිය. අනිත් අය එහෙම ඉන්නවද? ඉන්න අය කොහොමද ලැබෙන ප්‍රතිඵල මොනවද? මේවා දිහා විමසිල්ලෙන් බලන එක. නැවත නැවත ඒ ආස්තිතව කල්පනා කරන එක සීලානුස්සති. අන්න පළවෙනි එක. දෙක සිල් සමාදන් වීම. දෙක ගැන අපි කතා කරා මේක මතු පිටින් නෙමෙයි ගැඹුරින්ම එතකොට අර සීලානුස්සතිය නිසා මනස සකස් කරනවා සීලය ගැඹුරින්ම පිළිගන්නට ඒ වෙනුවෙන් කැප වෙන්නට ඉතින් ඒ වෙනුවෙන් කැප වෙන එක ආදරයෙන් පිළිගන්න එක මම ඔබව ඒ ශික්ෂාපද හැම එකක්ම ඊටාම ආදරයෙන් රැකබලා ගන්නවා කියලා පිළිගන්න එක ඒක තමයි සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ. මුළු පැවැත්මෙන්ම එකඟ වීමක්. ඊළඟට දැන් එහෙම අපි සමාදන් වුණානේ සමාදන් වෙලා දැන් අපි එහෙම ඉන්න උත්සාහ කරනවා. ඊළඟට ආවර්තනය. දැන් වරින් වර බලන්නට ඕනේ කොහොමද පහුගිය කාලේ ගෙවුනේ? කොහොමද ගෙවුනේ? දැන් අපි කියවනේ මම මෙහෙම මෙහෙම ඉන්නවා කියලා. ඒක තව කෙනෙක් කියපු නිසා නෙමෙයි. පොතක තිබ්බ නිසා නෙමෙයි. මගේම හදවත ගැඹුරින්ම ඉල්ලා සිටින නිසා. ඒකට එහෙම හිතයද මම? හිටියද නැද්ද ඒක බලන්නට ඕනේ. ඒක අනිත්‍යය බලන්න පුළුවන්. ඒ අනිත්‍යය බලන එක නෙමෙයි. තමන්ම බලන්නට ඕනේ. ඒක තමයි ආවර්ජණය කියන්නේ. ඒතර මේ ආවර්ජණය කියන්නේ හරියට වල් පැල නෙලීමක් වගේ. පෝර දැමීමක් වගේ. නිකම්ම අපි දැන් කුඹ හැදුවා, හිටෙව්වා. ඒ මදි. වරින් වර ගිහිල්ලා බලන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ. ගොයන් ගත්ත හැදෙන්නේ, වල් ගත්ත හැදෙන්නේ. ඒක බලන්නට ඕනේ. සත්තු විදලා තියෙනවද? ආවර්ජණය වරින් වර ආපහු බලනවා. කොහොමද පහුගිය පැය දෙක තුන ගෙවිලා ගියේ. පහුගිය දවස් කොහොමද ගෙවුනේ? මොනවද මම කිව්වේ කලේ? හිතපු දේ නෙමෙයි. මොකද සීලය කියන්නේ ටිකක් මේ රළු දෙයක්, බාහිර දෙයක් නේ. අපි කියන්නේ හිත වෙනස් කරගන්න අමාරුයි කියලා අපිට එකපාරට. දැන් අපි වෙනස් කරන්න යන්නේ අපි කරන දේවල් කියන දේවල්. ඉතින් බලනකොට ඔන්න අපිට පේන්න පුළුවන් ආ කිසි වැරද්දක් වෙලා නැහැ. කිසි වැරද්දක් වෙලා නැහැ. ඉතින් මේක කෙටි කාලෙකින් කරනවා නම් අපිට වැරදි පේනවා අඩුයි. හිතමු සිල් සමාදන් වෙලා පැයකින් විතර ආපහු බලනකොට ආ කිසි වැරද්දක් වෙලා නැහැ. මං කැප වෙච්ච එක පිළිගත් එක ඒ විදිහටම ඉඳලා තියෙනවා. කරලා තියෙනවා කියලා. ඒතර එහෙම බලනකොට අර සතුට වැඩි වෙනවා. ඒ ඒ හිතින් එන සතුට වැඩි වෙනවා. ඊළඟට සමහර විට හිතන්නකෝ දැන් එහෙම පිළිගත්තට ආ මම ඔක්කොම බලා ගන්නම් කන්න බොන්න දෙන්නම් පොඩ්ඩක්වත් හිත රිදවන්නේ නැතුව බලා ගන්නම් කියලා කිව්වට ඔන්න සමහර විට අතපසු වෙලා මොනවා හරි වෙන්න පුළුවන්. පිළිගන්න මම මොනවත් කියන්නේ වැරදි දෙයක් කියන්නේ කරන්නේ හැබැයි අපේ යටින් එහෙම මොකක් හරි වෙලා ඇති. සමහර ඒ වෙලාවේ දන්නේත් නැහැ පුරුද්දට වුණා කියුණා. දැන් ආපහු බලනකොට අන්න තේරෙනවා මෙහෙම දෙයක් වෙලා තියෙනවා දැන් මොකද කරන්නේ? එතෙන්ට යනකොට හැප්පෙනවා. අර ඔක්කොම හොඳට තිබ්බනම් හරීම පහසෙන් ඒ ආවර්ජනය කරන්න පුළුවන්. ආවර්ජනය කරන්න කරන්න සතුටුයි. ආවර්ජනය කරන්නත් හිතනවා නැවත නැවත. හැබැයි දැන් ඔන්න එක තැනක හැප්පෙනවා. එතන හැප්පෙනවා ගිහිල්ලා කොහේ හරි අපි ඒ කියපු විදිහට පිළිගත්ත විදිහට දැන් වැඩ කළා නැත්තම් දැන් ඒක වෙලා ඉවරයිනේ. වෙලා ඉවරයි. ඒක අමතක කරන්න එපා. දැන් මේ අතීතේ නාවර්ධනය කරන වර්තමානයේ නෙමෙයි. දැන් වෙලා ඉවරයි. එතින්දී කල හැකි කල යුතු ප්‍රතිකාර කීපයක් තියෙනවා. පිළියම් කරන්න වෙනවා දැන්. දෙක තැනක් සිදුරු වෙලානේ. එකක් හරි දෙකක් හරි සිදුරු වෙලා. දැන් සිදුරු වෙච්ච භාජනයක මොනවත් රැඳෙන්නේ නැහැනේ. කොච්චර දැම්මත් එතන යනවා. අහකට යනවා. ඉතින් අපි පුරවනවා වතුර කොච්චර පෙරෙව්වත් මේ එකේ රැඳෙන්නේ නැහැ යනවා. ඉතින් අපි බලන ඇයි මේ කොච්චර පෙරෙව්වත් තියෙන්නේ නැහැ. ඉතින් ඒක බලන්න ඕනේ. ඒ බලන්නේ නැතුව කොච්චර හරි ඒක පිරෙව්වට වැඩක් නැහැ භාජනයක්. අපි හිතන අපි පුරවන ප්‍රමාණය මදි නිසා තමයි පිරෙන්නේ නැත්තේ නෑ එහෙම නෙමෙයි මේ බලන්න ඒක තමයි ආවර්තනය කියන්නේ හොඳට බලන්නට ඕනේ භාජනයේ දිහා උඩු යටිකුරු කරලා බලන්න එහෙමනේ පිටුරු හොයාගන්න උඩු යටිකුරු කරලා බලනවා ඒ වගේ ආවර්තනයේදී කරන්නේ මේක අනිත් පැත්ත හරවලා අග සිට මුලට බලනවා. කොහොමද කොහොමද මං හිතිය මොනවද කරේ? අන්න එතකොට පේනවා සිදුරු තියෙනවා නම් කොහේ හරි සිදුරක්. ඉතින් සිදුරු හොයාගන්න එක වැදගත්. සතුටු වෙන්න සිදුරක් දැක්කොත් වාදිනේට සතුටු වෙන්න. දුක් වෙන්න එපා. මොකද වතුර රැඳෙන්නේ නැත්තේ සිදුරු තියෙන නිසා. එතකොට අපි මේ බලන්නෙම දැන් සිදුරු තියනවාද කියලා. ඒක නිග්‍රහ කරන්න නෙමෙයි, විසික් කරන්න නෙමෙයි, ඒක හදාගන්න. එතකොට ආපහු බලනකොට පේනවා අපේ අතින් වෙච්ච වැරදි. අපි අර එකඟ වුණු විදිහටම හිතිය නැති අවස්ථා. ඒක තමයි සිදුරු කියන්නේ. ඉතින් අඳුනගත්තාම සතුටු වෙන්න නැත්නම් තවත් ඒ සිදුරු ලොකු වෙනවා. ඒක තමයි සිදුරක ස්වභාවය. ඕනෑම ආයතනයක තියෙන සිදුරක ස්වභාවය එක ගණන් ගත්තේ නැත්නම් මුලින් කාන්දු වෙනවා. ඊට පස්සේ බින්දු බින්දු ඊට පස්සේ නොනැවතීම ඒක කරාමයක් වගේ යනවා. මුළු භාජනයේම විනාශ වෙනවා. භාජනයේම හැදෙන කුඩා කාන්දු වීමකින්. එනිසා කොයි වෙලේ හරි මේක අඳුනගත්ත එක ලොකු දෙයක්. මේ ආවර්ජණයෙන් යුත් හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒක පුරුදු වෙන්නට ඕනේ අපි. ඊළඟට දැන් පිළියම් කරන්න ඕනේ. මේකට මොකක් හරි කරන්න බෑද? අන්න පිළියම් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. දහම්. ඊටාම වැදගත්. මොකද්ද? එකකට කියනවා වමන කිරීම කියලා. ආර්ය වමනය කියලා. දැන් වමනය කරන්නේ අපි සාමාන්‍යයෙන් මේ ඇඟට අල්ලන්නේ නැති වැරදි කෑමක් ඇවුනොත් ඒ වැරදි ඒක නිවැරදි ආහාරයක් නෑ ඒක ඉතින් ඒකට අල්ලනවනේ මොකක් හරි වැරද්දක් නිසා ඒක වමනි යනවා. ඒතර වමනි ගියාට පස්සේ පහසුයි. ඒක ඇඟින් එළියට ගන්නනේ. ඒ වගේ මේ බලලා ඒ වැරදි වමනි කරන්න කියලා. ආර්ය විරේචන කියලා කියනට විරේචනය. විරේචනය කියන්නේ වමනය කිරීම එක විරේචන ක්‍රමයක්. එතකොට මේ කියන්නේ ආධ්‍යාත්මික විරේචනයක්. මොකද්ද? ඒක වමාරන්ද. වමාරන්දේ Taman අතීතේ Tamanගේ අතින් සිදුවෙච්ච වැරදි අතපසු වීම් තියෙනවන ඒවා ගිලගෙන ඉන්න එපා. හංගගෙන ඉන්න එපා. ඒක එළියට දාන්න වමනය කරලා හොඳම දේ තමයි විශ්වාස කරන්න පුළුවන් අවබෝධයක් තියෙන කල්යාණ මිත්‍රයෙක් එක්ක කියන්නේ. ඉන්නවා නම් එහෙම කෙනෙක් එක්ක කියන්නේ. ඒක එක වමනය කරන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නැත්තම් එහෙම නැත්තම් Tamanthම මෙහෙම එකක් මගේ ඇති වුණා අඳුනගෙන ඊළඟට දෙවෙනි කාරණය තමයි ආයති සංවරය. මොකක්ද ආයති සං ආයති කියන්නේ මතු. මතු එහෙම නොවෙන්නට අදිස්ථාන කරගන්න එක. එතකොට මෙතන අතීතයට එකකුයි අනාගතයට එකකුයි දෙකක් කරන්න තියෙනවා. පිළියම් දෙකක් තියෙනවා. ඒ අතීතයේ කළ වැරැද්ද වමාරණ එක එහෙම කළයි සිදුර වහන්න පුළුවන්. ඊළඟට මතුව එහෙම නොවෙන්නට අදිස්ථාන කරගන්න. ආයති සංවරය. ආරි විවේචනය සහ ආයති සංවරය. දැන් ඔන්න පිළියම් කරගන්න පුළුවන් ක්‍රමේ සීලයට. එහෙම කරගන්න පුළන්නේ ආවර්ජණයෙන් විතරයි. එහෙම නැත්නම් අපිට අමතක වෙනවා. අපි පොරොන්දු කඩකල බව අමතක වෙනවා. දැන් මේ විදිහට එතකොට ඔන්න කාරණා තුනක් මොකද්ද මුල් එක සීලානුස්සතිය ඇයි මම මෙහෙම සිල් සමාදන් වෙන්නේ මොකද්ද මේකේ තියෙන ප්‍රයෝජනය මම දැන් එහෙමද ඉන්නේ නැද්ද මේවා ගැන ටිකක් භාවනාවක් කරන එක ඒක සීලානුස්සතිය ඒකෙන් මේකෙත සකස් කරගන්න පුළුවන් සීලය වපුරන්නට ඊළඟට සමාදන් වෙනවා. ඊට පස්සේ මේක හදාගෙන උඩු යටු පෙරලලා මේක ගැඹුරට හාලා ගැඹුරින්ම පිළිගන්නවා හැම ශික්ෂාපදයක්ම. ආදරයෙන් පිළිගන්නවා. කුඹුර කැප වෙනවා ගොයම දැක ගන්නට. ඉඩ දෙනවා කුඹුර මුල් අදින්නට. වැඩෙන්නට ගොයම් ගන්න. මුළු කුඹුරම ඉඩ දෙනවා. මුළු කුඹුරම පොරොන්දු වෙනවා. ඒක තමයි සීතෑමෙන් කරන්නේ. උඩ තියෙන පස්සට්ටු විතරක් නෙමෙයි යට. නියර මේ හැම එකකින්. තුන්වෙනි කාරණය ආවර්ජනය. ත්‍රාවර්ජනය කරනකොට කිසි ගැටලුවක් නැත්නම් තව සතුටක් ඇති වෙනවා, සතුට වැඩි වෙනවා. තව තවත් ධෛර්යයක් එනවා දිගට මෙහෙම ඉන්න. එක මාතපස් වීම දකිනකොට එහෙම වුණේ ඇයි කියලා බලලා ඒක ඉවර කරනවා ප්‍රකාශ කරන හරි තව කෙනෙකුට නැත්නම් Tamanටම ඒක විවෘත කරගෙන ඊළඟට මතු වෙහෙම නොවෙන්නට අදිස්ථානයක් කරගන්න. ඒතර මේ කාරණා ටික ඉතාම අවශ්‍යයි සීලයට නිවැරදි ජීවත් වීමට. දැන් මෙතනදී අපේ ආශාවන්, ද්වේෂයන්, ඊර්ෂ්‍යාව තියෙනවා හිතේ. ඒ ගැන කලබල වෙන්න එපා. ඒවා නැති කරන්න අමාරුයි එකපාරට. පුළුවන් නම් හොඳයි එකපාරටම බේතක් තියනවනම් මුළු ලෙඩේම මේ එකම බෙහෙතෙන් ගත්ත ගමන්ම නැති වෙන්නේ කොහොමද? නමුත් එහෙම බෙහෙත් නැහැනේ. ඒකනේ අපිට බෙහෙත් පන්තියක්ම ගන්න වෙලා තියෙන්නේ. ඒතර මෙන්න පළවෙනි බෙහෙත සීවේ. ඒතර මේ බෙහෙත ගත්තොත් තමයි භාවනාව කියන බෙහෙත ගන්න පුළුවන්. එහෙම නැතුව මේ භාවනාව කියන බෙහෙත ගත්තොත් වෙන්නේ භාවනාවේ සම්පූර්ණතාවයක් ඇති වෙයි හිතේ. ඔය සීලයක් තිබුණත් නැතත් භාවනා ක්‍රමයක් කරලා බලන්නකෝ. සම්තුන් වේ හිත. මේ වෙලාවට සම්තුන් වේ. එච්චරයි. එච්චරයි. ඒක වැඩි වෙලාවක් කියන්නේ වැඩි වෙලාවක් තියාගන්න හදනකොට දැන් මේ හිත කියන එක කල්යාණ මිත්‍රවරුනි අපි කිව්වා මේක මේ මතු පිට තට්ටුවක් විතරක් නෙමෙයි ඒක තට්ටු තියනවා එකකට යටින් තව එකක් ඊට යටින් තව එකක් ඊටත් යටින් තව එකක් අපිම දන්නේ හිත කොච්චර ගැඹුරුද කියලා දැන් මේ භාවනාවකදී ඔය අර සීල පදනම නැතුව භාවනා කරන්න යනකොට සම්පූර්ණ වෙන්නේ අර උදේම තත්ත්වෙ. මොකද අපි ඒකේ විතරනේ දැන් මේ ඔක්කොම අතපත ගන්නේ. එතකොට ඒක සම්පූර්ණ නැති ටික වෙලාවක් තියෙනවා නැති වෙනවා. ඉතින් ඒ භාවනාවේ ඔය අද වර්තමානයේ ජනප්‍රිය වෙලා තියෙන ඔය සහැල්ලු කිරීම කියන වගේ කිසි වෙනසක් නැහැ. ඒ දෙකම ලෞකිකයි. ඒකෙන් ලෝකෝත්තර ගමනක් යන්න බෑ. හිතක් දියුණු කරගන්න ගමනක් යන්න බෑ. ඒවලට නිකන් සහැල්ලු කිරීමක් වෙයි. හැබැයි දිගට කරොත් එහෙම අන්න හිතේ යටට යනවා ඊට පස්සේ. සීල පදනමක් නැතුව උනත් දිගට භාවනා කළොත් වෙන්නේ ඒ අභ්‍යාසය හිත අවස්සනවා. උඩ විතරක් සම්සුන් වෙලා නතර වෙන්න යටට අවස්සන. ඒතර අවස්සනකොට යට පිළිගන්න ලෑස්ති නෑ දැන්. යට තියෙන්නේ මහා අවුල් ගොඩක්. මේක ක්‍රමවත් සකස් වෙලා නෑ හිත. භාවනාවකට. එතකොට හිත විපිලිතර වෙන්නට පටන් ගන්නවා. මුලදී සංසුන් වෙනවා. හැබැයි ඊට පස්සේ කරන්න යනකොට ඒ සංසුන්තාවයක් නැති වෙලා මහ ගැටුමක් ඇති වෙනවා. ඇස් දෙක පියාගෙන භාවනාවකට එනකොට මතක් වෙන්නෙම තමන්ගින් වෙච්ච වැරදි. තමන් කළ වැරදි. මතුවෙන්න මතුවෙන්න මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒවට මූණ දෙන්නේ කොහොමද දන්නේ නැහැ. මේ හිතේ ලොකු ගැටුමක් ඇති වෙනවා ඊට පස්සේ. භාවනාවම අපහණයකට හේතු වෙනවා. ඒ නිසා තමයි මේ සීල පදනම ඒ නිසා තමයි කියන්නේ සීලේ පතිත්ථාය සීලේ පදනම් කරගෙන තමයි ප්‍රඥාවන්තය දැන් මේ කාරණේ එක්තරා කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් ඇහුවා ඒක අපි කවුරුත් දන්නවා ඒ අහපු ප්‍රශ්නේ මේ ඇතුළතත් ප්‍රශ්න. අන්තෝ ජටා. බහි ජටා. එළියේ ප්‍රශ්න. මේ ජටා කියලා කියන්නේ ප්‍රශ්න, ගැටලු, ගැට, අවුල් හුඟක් අර්ථ තියෙනවා. අන්තෝ ජටා ඇතුළේ ප්‍රශ්න, ඇතුළේ ගැටලු, ඇතුළේ අවුල්, බහි ජටා ඇතුළේ විතරක් නෙමෙයි එළියේ අවුල්. බාහිරත් අවුල් අභ්‍යන්තරයත් අවුල්. ජඨාය ජටිතාපජා මේ ප්‍රජාව මේ මිනිස් සමාජය මේ මානව සමාජය ජඨාය ජටිතා අවුලෙන් අවුලටපත් වෙනා ගැට දිහා ගන්න ගිහිල්ලා තව තව ගැට ගහගෙන. දැන් නූල් පන්දුවක් ඔය පතලැවුනහම වයරෝලක් පතලැවුනහම මේක දැන් ලිහන්න ගියාම හරියට ලියාගත්තේ නැත්නම් වෙන්නේ මොකද්ද? තව තවත් පතලැවෙනවා. තව තවත් ගැට වැටෙනවා. තව තවත් අවුල් වෙනවා. ඒ निराවුල් කරන්න යෑමෙන්ම අවුල් වැඩි කරගන්නවා. ඇතුලෙත් ගැට, පිටත් ගැට, ප්‍රජාව අවුලෙන් අවුලටපත් වෙලා ජටාය ජටිතාපදා තන්තං ගෝතම පුච්ඡාම් ගෞතමයන් වහන්සේ මම විමසනවා ඔබ වහන්සේගෙන් කෝයිමං විගතයේ ගතං කවුද මේ අවුල ලියන්නේ මේක මට නම් ලියා ගන්න බෑ ඒ අහපු කෙනාගේ තිබිච්ච ගැටලුවක්ම නෙමෙයි මේක මේ ලෝකෙ දිහා බලලා මේ ලෝකෙට වෙලා තියෙන එක දැකලා මේ තැනක් අහනවා මේක කවුද ලියන්නේද? හැම තැනම ප්‍රශ්නේ ඇතුළේ ප්‍රශ්න එළියේ ප්‍රශ්න මිනිස්සු ප්‍රශ්න විසඳා ගන්න ගිහිල්ලා ඒවා තව පටලවාගෙන දැන් ඉතින් මම ඔබ වහන්සේගෙන් විමසනවා කොයි වගේ කෙනෙකුටද පුළුවන් වෙන්නේ මේ අවුල निराවුල් කරගන්න. ඒත් බුදුහාඳුරෝ උත්තර දෙනවා අපි දන්නවා ඒ පිළිතුර මේ පිළිතුර මුල් කරගෙන තමයි ඊටාම වැදගත් ධර්ම ග්‍රන්ථයක් කරලා තියෙන විසුද්ධි මාර්ගය කියලා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ දහඳුක සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි විපකෝ භික්ඛු සෝයිමං විජතේ ජතං මේ ප්‍රඥාවන්ත කෙනා නම් නරෝ සපඤ්ඤෝ නරෝ කියන්නේ මිනිස්සේ නර කියන්නේ මිනිස්සේ සපඤ්ඤෝ ප්‍රඥාවෙන් යුක්ත මිනිසයා කොහොමද මේ අවුල ලියන්නේ සීලේ පතිත්තාය. සීලය කියන පදනම හදා ගන්නවා ඉස්සෙල්ලා. අර ජීවිතය සකස් කර ගන්නවා සීලයට අනුව. චිත්තං ඊළඟට හිත වදනවා අන්න සමත භාවනාව කරනවා. පඤ්ඤංච ඊළඟට විදර්ශනාවට එනවා. භාවයන් භාව කියන්නේ භාවනාව කියන එක වඩනවා කියන එක වවනවා කියන එක ඉස්සෙල්ලා මේ කෙත හදා ගන්නට ඕනේ ප්‍රඥාවන්ත කෙනෙක් කොවිතං කරන්නේ එහෙමයි බිම හදාගෙන ඉස්සෙල්ලා එහෙම නැතුවත් කොවිතං කරන්න පුළුවන් කෙනෙකුට හැබැයි ඒක නෙමෙයි ප්‍රඥාවන්ත කෘෂිකර්මය බුද්ධිමත් කෘෂිකර්මාන්ත ඒක නෙමෙයි ඉස්සෙල්ලා බිම හදාගන්න ඒතර භවිතං කරන්න පුළුවන් ක්‍රම දෙකක් ඇති. මේ අවුල් ලියා ගන්න පුළුවන් ක්‍රම ඇති දෙකක්. බුදුහාඳුර කියන්නේ ප්‍රඥාවන්ත ක්‍රමය මොකද්ද? ඉස්සල්ලා සීලේ පතිත්තාය සීලය පදනම හදා ගන්නවා. ඒ පදනම හොඳට හදා ගන්නවා. පොළව හොඳට හදා ගන්න. හදාගෙන ඊළඟට අන්න හිත සම්සුන් කර ගැනීමේ භාවනාවක් කරනවා. ඒක කරන්න ලේසියි එතකොට. ඊළඟට පඤ්ඤා භාවනාව විදර්ශනා භාවනාව අවබෝධයේ පැත්තට යන භාවනාව වඩනවා. අන්න එහෙම දක්ෂ කෙනාට තමයි පුළුවන් සෝයිමන් විජතයේ ජතන් අන්න එබඳු තැනැත්තට තමයි මේ අවුල ලිහා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේක ක්‍රමවත් වූ ප්‍රතිකාර විදිහක්. මේ ධර්ම මාර්ගය මේක දෙහෙත් පන්ති ගොඩාක් තියෙනවා. පළවෙනි එක දෙවෙනි එක එහෙම ඇතිබොත්. ඉතින් මේ අපිට ඕනේ ඕනේ තැනින් දෙහෙත් ගන්න ගියාට ලෙඩක් හොඳ වෙන්නේ නැහැ. මේ පිළිවෙලට පළවෙනි එක මොකද්ද දෙක. එතකොට තමයි පළවෙනි එකෙන් දෙවෙනි එකට පදනම හදනවා. දෙවෙනි බෙහෙතෙන් තුන්වෙනි බෙහෙතට පදනම හදනවා. ඒ වගේ මේ ආර්ය මාර්ගය කියන්නේ අනුපිළිවෙලින් යා යුතු දෙයක්. මේකට කියන අනුකූප ප්‍රතිපදා. පිළිවෙලින් අනුපිළිවෙලින් තියෙන ප්‍රතිපදාවක්. ඉතින් අන්න එකම පදනම හදාගෙන කරන භාවනාවක ප්‍රතිඵල තියෙනවා ඉක්මනින් මනස සංසුන් වෙනවා ඉක්මනින් හිත එකඟ වෙනවා හිත වඩ දෙන්නේ නැහැ. එතකොට එහෙම එකඟ වෙච්ච සංසුන් වෙච්ච හිතකට පුළුවනි අර විදර්ශනාව කියන්නේ ඇත්ත මොකද්ද කියලා හොයා බලන්න. සත්‍යයේ අස්වැන්න නෙලා ගන්න පුළුවන්නේ එබඳු පිළිවෙතකින් විතරයි. දැන් අපේ ජීවිතය අපි කියන්නේ බාහක් මේවා පරතරයකට දාලා තියෙන්නේ කියලා භාවනාව එකක්, සීලේ තව එකක්, අපේ ඉදිනදා ජීවිතේ වෙනම එකක් කියලා. දැන් මේවා එකතු කරගන්නට ඕන. ඒක තමයි ප්‍රඥාවන්ත මිනිස්සෙක්ගේ ස්වභාවය. මේවා එකතු කරගන්නට ඕන. මේවා වෙන් කරගෙන ඉන්න එක නෙවෙයි. සීලේ තියෙන පන්සලේ භාවනාව තියෙන භාවනා මධ්‍යස්ථානේ මම ඉන්නේ gedare. නෑ එහෙම නෙමෙයි. එහෙම තමයි ඉන්නවත්. නමුත් අපි මේ ටික එකතු කරගන්නට ඕනේ. ඒ එකතු වෙච්ච තරමට තමයි ප්‍රතිඵල ගන්න පුළුවන් කරන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතය තුල සීලය තියෙන්න ඕනේ. එතකොට අපි බලන්න ඕනේ කොච්චර දුරට මට පුළුවන්. දැන් පොය දවසක නම් අපිට පුළුවන් අටසිල් දසසිල් ඒ නිමාදු තියනවා නම් සතියක් වුණත් පුළුවන්. එතකොට ඊට පස්සේ අපේ එදිනදා ජීවිතේක අර ටික ඔක්කොම තියලා යනවද පන්සලේ? නෑ, භාවනා මධ්‍යස්ථානේ. මොනවද අපේ එදිනදා ජීවිතයත් එක්ක යන්න පුළුවන්? කොච්චර දුරට පුළුවන්ද පන්සල්? බැරි අවස්ථා මොනවද? ඇයි එහෙම බැරි වෙන්නේ? දැන් මෙතන අපි 100ට 100ක් ගැන නෙමෙයි. 100ට 100ක් පුළුවන් නේ රහතන් වහන්සේ කෙනෙකුට. උන්වහන්සේ ගැන තමයි කියන්නේ දෙවි හිමියෙන් කිසිම වැරැද්දක් කළේ නැහැ කියලා. දිවිහිමියෙන් දිවිහිමියෙන් කියන්නේ ජීවිතේ ගියත් ජීවිතේ නැති වුණත් උන්වහන්සේ වැරදි කරන්නේ ඒ මොකද උන්වහන්සේට ජීවිත ආසාවක් නැති නිසා. සාතනාස් කියන්නේ ජීවිත ආසාව තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ජීවිත ආසාවක් නැති කෙනෙක් ජීවිතය රැකගන්න අනිත් අයටයි වැරදි කරන්නේ. නමුත් අපිට ජීවිතාකාව තියෙන එක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. ඒ යථාර්ථය ප්‍රතික්ෂේප කරලා අපිට බෑ භාවනා කරන්න. සිල් රකින්න. ඉතින් ජීවිතාකාව තියන අය විදිහට බලන්න පුළුවන් කොච්චර දුරට පුළුවන්ද මේ ශික්ෂාපද රකින්න. අර අන්ධ සම්පූර්ණ තත්ත්වෙ නෙමෙයි. සර්ව නිර්දෝෂී කෙනෙක් විදිහට ජීවත් වීමේ ඒ මානසික රෝගය නෙමෙයි. ප්‍රායෝගික වෙන්න. කොච්චර දුරට පුළුවන්ද? ඒ පුළුවන් ටික රකින්න. පුළුවන් ටික හරියට ඉන්න. ඒ සතුට විඳින්න. තමත් තියෙන ඔක්කොම එකපාර වපුරන්න බෑනේ. පුළුවන් ටිකෙන් පටන් ගමු. එක පාස්තියක්, එක පැලයක්, එතන විතරක් පොළව හදන්න. ඊට පස්සේ පුළුවන් එක තව පැලයක් හදන්න. ඒකයි මේක අනුපූර්ව ප්‍රතිපදාවක් කියන්නේ. පුළුවන් තැනින් පටන්ගෙන බැරි තැනට යන ගමන. එකපාරට බැරි තැනින් පටන් ගන්න උත්සාහ කරන ගමනක් නෙමෙයි බුදුදහම. ඉන්න තැනින් පළවෙනි අඩියෙන් පුළුවන් තැනින් දන්නා තැනින් පටන්ගෙන නොදන්නා තැනට බැරි තැනට තමන්ට යන්න ඕනේ තැනට යන ගමනක් සතුටින් සහ සැහැල්ලුවෙන් බරකින් නෙමෙයි. පීඩණයකින් නෙමෙයි. සැහැල්ලුවෙන් සතුටින්. වඩ වඩාත් ජීවිතයේ වෙතට සමීප වෙනකොට වඩ වඩාත් ජීවිතය සතුටුදායක තැනක් වෙනවා. වඩ වඩා තමන්ගේ ජීවිතය ගැන සාවධාන වෙනකොට ජීවිතයේ සතුටටපත් වෙනවා. කල්යාණ මිත්‍රවරුනි අපි හැමදෙනාගේම ජීවිතේට අවධානය අවශ්‍යයි. අනිත් අයගේ හැමෝම කැමති අනිත් අයගේ අවධානයට. අහනවට කොහොමද? කොහොමද කියලා ලෙඩ වුණාම ඒ කියන්නේ කැමති රෝහලට එනවට බලන්න අපි ලෙඩ වෙලා ඉන්නකොට කැමති වෙනවත් බලන්නේ. බලාගෙන ඉන්නවලේ ඒ රෝගීන් බලන්න එන වෙලාව වෙනකොට කවුද එන්නේ කියලා. ඉතින් රෝහලකට ගියාම බලන්න තමන්ගේ ලෙඩෙක්නේ බලන්නේ. එයා කොච්චර සතුටු වෙනවද? ඒකම තියා අපට බලන්න සමහර තාම කවුරුත් ඇවිල්ලා නැති ලෙඩු ඉන්නවා. ඒ අය ඉතින් මුණ දිහා බලන්න. ඒක කොච්චර බලාපොරොත්තු වෙයි. ඒ ආශාව මේ මූණ වල. ඉතින් අපිට පුළුවන් ටිකක් ගිහලා කතා කරන්න අඳුරන්න ඕනේ ලෙඩ වුණාම අඳුරන්න අවශ්‍ය නැහැ. නිරෝගී ඉන්නකොට තමයි අඳුන ගන්න ඕනේ කවුද කියලා කතා දැන් මේක තමයි ස්වභාවය. අවධානය කියන එක හැම රෝගී ජීවිතයක්ම අපේක්ෂා කරනවා. අවධානය. ඉතින් අපි හැමෝම කායිකව රෝගී වුණත් නැතත් සාංකාරික වශයෙන් ලෙඩුයි. සාංකාරික රෝගයට බඳුන් වෙච්ච අයනේ අපි හැමෝම. රහත් වෙලා නැහැ රහතන් වහන්සේ තමයි පූර්ණ නිරෝගී පුද්ගලයා. පූර්ණ නිරෝගී පුද්ගලයා. ඉතින් මෙහා අපි හැමෝම සාංකාරික වශයෙන් ආතුර වෙලා ඉන්නේ. ඉතින් එතකොට අපි කැමති අවධානයට කොහොමද කියලා අහනවට කෑවද කියලා අහනවට hina වෙනවද? ඒකට කැමති. ඒ හැමෝම නමුණා හැමෝගෙන්ම නොවුණා කීප දෙනෙක්ගෙන් හරි අපි බලාපොරොත්තු වෙනව අවධානය. ඉතින් අපි කවුරුත් එහෙම යොමු කරේ නැත්නම් එතන ආවිකේ. ඇයි වෙනදා hina වෙන කෙනා hina වුනේ? ඇයි වෙනදා අහන කෙනා සැපකණි පද ඇහුනේ නැත්තේ? ඒ ඒ ආසාව හැමෝගෙම යටිහිතේ තියෙනවා. අපිට බෑ තනියම ජීවත් වෙන්න. මේ අවධානය කියන එක ඉතාම වැදගත්. ලොකු මානසික අවශ්‍යතාවය ඛණ්ඩ නැති වුණත් අවධානය යොමු. ඉතින් අපි පුරුදු වෙලා තියෙන්නේ අනිත්‍යයේ අවධානය මත යැපෙන්න. ඒක හොඳයි. ඉතින් අවධානය නිසා හිතක් සතුටු වෙනවා. කවුරුත් ගණන් ගන්න නැත්නම් යාට එයා තමයි ආව විපාකන. ඉතින් මෙතනදී අපි හුරු වෙනවා තමන්ම තමන්ට අවධානය යොමු කරන්න. තමන්ම තමන්ගේ ජීවිතයට සාවධාන වෙන්න. තමන්ම හොයලා බලන කොහොමද ඔබ හිටියේ? හොඳින් හිටියද? සතුටින් හිටියද? තමන්ම තමන්ගෙන් අහන මේ අවධානය තමන්ටම පුළුවන් තමන්ට දෙන්න. අන්න එතනදී ජීවිතයක් ජීවිතයක් සතුටටපත් කරන්න පුළුවන් සතුටටපත් වෙනවා ඔබම ඔබ කෙරෙහි අවධානය යොමු කරනකොට විනිශ්චය කරන්න නෙමෙයි නඩු අහන්න නෙමෙයි දඬුවම් දෙන්න නෙමෙයි කිට්ටු යාළුවෙක් තාම ආදරයෙන් කරුණාවෙන් සෙනෙහසින් කරනු ලබන අවධානයේ වැනි අවධානයක් භාවනාන යෝගියා විසින් Tamanට දිය යුතු වෙනවා. අන්න ඒ තුල අර අපි වෙන් කරගෙන තියෙන ජීවිතේ සාමාන්‍ය ජීවිතේ ලෞකික ජීවිතේ ආගමික ජීවිතේ භාවනා කරන ජීවිතේ මේවා එකතු කරගන්න පුළුවන්. අර සීලය කිසියම් දුරකට රකින්නට රැකෙන්නට හේතු වෙනවා මේ අවධානය නැමැති ජලය. ඒක වැවෙන්නට හේතුවේ වතුර නැත්නම් ඒක වේලිලා යනවා. මේ ආදරයෙන් යුක්තව කරුණාවෙන් යුක්තව කරනු ලබන අවධානය කොහේ හිටියත්, gedara හිටියත්, සස්තාව කරන තැන හිටියත්, බස් එකේ හිටියත් වරින් වර කොහොමද? ඔබ හොඳින් ඉන්නවද? සතුටින් ඉන්නවද? මෙහෙම හොයලා බලන එක. මෙහෙම විමසා බලන එක. අන්න ඒ තුල මේ කැඩිලා බිඳිලා වෙන් වෙලා කියන එකිනෙකට විරුද්ධව සටන් කරන අපේම ජීවිතේ එකතු කරගන්න පුළුවන්. එකඟ කරගන්න පුළුවන්. සාමූහික කරගන්න පුළුවන්. මුළු ජීවිතයම එකඟ වෙනවා සීලයට සමාධියට සහ ප්‍රඥාවට. ඒ සීල සමාධි ප්‍රඥා කියන බෙහෙත් එක ප්‍රතිකාරයේ ක්‍රමය ඒ බෙහෙත් ඒ පිළිවෙලට ගන්නට වෙනවා ගන්න පුළුවන් වෙනවා ඔය සාවධාන වීම තුළ ඒ ජීවිතය බරක් වෙන්නේ නැහැ. ගැටුමක් නැති වෙනවා. තමන්ට තමන් තුළින්ම සතුටක්, තමන්ගේ ජීවත් වීම තමන්ටම සතුටක් ලැබෙන දෙයක් බවට පත් වෙනවා. තමන්ගේ හිතේ සතුටක් තියෙනකොට හිත බාහිර අරමුණු වලට දුවන ගතිය අඩු වෙනවා. හිත ඇතුළෙම මහා වේදනාවක් තියෙනකොට තමයි හිත දුවන්නේ හැම තැනටම මෙතෙන්ට එන්න බෑ රිදෙනවා. ඉතින් ওই සතුට තියෙනකොට Tamange හිත තුලම හිත එකඟ වෙනවා ස්වභාවයෙන්. වැඩි උත්සාහයක් ඕනේ හිත එකඟ කරගන්න. ඒ නිසා ඒ අදිස්ථානයෙන් යුතුව ඒ කැපකිරීමෙන් යුතුව උත්සාහ කරන්න මේ සීල සමාධි ප්‍රඥා ක්‍රමානුකූලව වර්ධනය කරගන්න. ඒ අදිස්ථානයෙන් යුතුව දැන් දානයේ වෙලාව බලන්න දානය ගන්න බලන්න අද දානේ අපේ කල්යාණ මිත්‍රයෙකුගේ පරිත්‍යාගයක් එතකොට ඒ පිළිබඳ කෘතවේදීතාවයක් හිතේ ඇති කරගන්න ඒක මනුස්ස උතුම් මනුස්ස ගතියක් එතකොට ඒ දාණයට වියදම් කළ, සකස් කළ, දන්නා නොදන්නා හැමදෙනාම අනුග්‍රහයක් දක්වනවා අපේ සීලයට, සමාධියට සහ ප්‍රඥාවට. ඒකෙහි කෘතවේදී වෙමින් භාවනාම යෝගීව දාණය ගන්න, විවේකයේ අර්ථවත්ව ගත කරන්න. නැවත අපි 1:30ට විතර මේ ශාලාවේදී එකතු වෙමු. තවදුරටත් භාවනා කරන්න සහ ධර්ම සාකච්ඡාවකට අහන්න ප්‍රශ්න තියෙනවා නම් ඒවත් පැහැදිලි කරගෙන පැහැදිලිව ඒ ප්‍රශ්න හදා හිතාගෙන එකමාරට නැවතත් සාවාලට එන්න හැම දිනකටම පෙරවන් කරනවා